ශාසනා ශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමින් වහන්සේ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 සෙනසුරාදා රාත්‍රී ධර්ම දේශනාවට සවන් දීමට සූදානම් සිටින පින්වතුන් අපි දේශනා මාලාවක් වශයෙන් මීට පෙර ධම්සක් පැවතුම් සූත්‍රය සම්බන්ධ කරගෙන ධර්ම දේශනා 8ක් සිදු කරා අද දවසේදී තියෙන්නේ 9 වෙනි ධර්ම දේශනාවයි මේ දේශනා මාලාවෙන් අපි පැහැදිලි කරගෙන ආවේ එදා ලෞතර බුදු පියාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගෙන උන්වහන්සේ පළමු කොට දේශනා කොට වදාළ තවත් මිනිසයන්ට මේ ධර්මය අවබෝධ වීම සඳහා පවත්වපු පළමුවෙනි දේශනාවයි. මේ දේශනාව තුලින් එදා පස්වක මහණුන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ පස්වගමාණන් වහන්සේලා එදා හිටියේ தත්ත්වයේ අනුව තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය පස්වගමාණන් වහන්සේලාට අවබෝධ වෙන්න නම් අන්ත දෙක අතහැරීම ප්‍රමාණවත් වෙනවා කියලා. මේ අන්ත දෙක අතහැරීම ප්‍රමාණවත් වෙන්නේ වර්තමානයේ බණහන මේ පින්වතුන්ට නෙවෙයි. එදා පස්වග මහණුන් හිතිය தත්ත්වයේ අනුවයි. ඒ කියන්නේ ඒ පස්වග මහණුන් වහන්සේලා තමන්ගේ ජීවිතය තුළම බෝධිසත්වයන් සමගම කාලයක් වාසය කරමින් සෑහෙන අධ්‍යාත්මික අධ්‍යක්ෂීන් සම්භාරයක් ලබාගෙන හිටියා. ඒ අධ්‍යක්ීම් සම්භාරය තුල තමයි මේ අන්ත දෙකට කොටු වීමේ හැකියාවක් උන්වහන්සේලා ලබාගත්තේ. අන්ත දෙකට කොටු වෙනවා කියන්නේ මේ සංසාරගත මිනිස්සෙකුට පංචය ඉන්ද්‍රිය සමග මනෝ ඉන්ද්‍රිය වශයෙන් අරමුණු ගන්න ඉන්ද්‍රියන් හයක් තියෙනවා. මෙන්න මේ ඉන්ද්‍රිය හය හරහා අරමුණු ඒම තුල තමයි සංසාරයක් ගොඩනගෙන්නේ. අපි කියන්නේ සාමාන්‍යයෙන් සිත් හට ගැනීම තුලයි අපේ සංසාරේ ගොඩනැගෙන්නේ. ඇහෙන් සිත් ඇති වෙන්නත් පුළුවන් අපිට කනෙන් ඇති වෙන්නත් පුළුවන් නාසයෙන් ඇති වෙන්නත් පුළුවන් දිවෙන් ඇති වෙන්නත් පුළුවන් කයෙන් ඇති වෙන්නත් පුළුවන් මනසෙන් ඇති වෙන්නත් පුළුවන් මේ සෑම අවස්ථාවකම සිතක් ඇති වෙනකොට ඒ සිත සමග සංසාරික ස්වરૂපයක් ඉදිරි අනාගත සංසාරයක් හැදීමේ ශක්තියකින් යුක්ත වෙනවා විශේෂයෙන් මේ පස්තර මහණුන් වහන්සේලා පුරුදු වෙලා හිටියා කයෙන් පමණක් සිත් හට ගන්න තත්වයට තැම්පත් වෙන්න පුරුදු වෙලා හිටියා. ඒ කියන්නේ මනසින් එන සිත් නොසලකා හැරලා ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉඳලා ඇහෙන් එන සිත් වලටත් එහෙම කරනවා කනෙන් එන සිත් වලටත් එහෙම කරලා නාසයෙන් හා දිවෙන් එන සිත් වලටත් එහෙම කරලා කයෙන් විතරක් සිත් ඇති වෙනවා නැත්නම් කයෙන් විතර සංසාරයේ හදන தത്വයට පුහුණුවක් තිබුණා. මේ පුහුණුව නිසාවෙන් තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒගොල්ලන්ට පස්වග මහණෝන් වහන්සේලාට බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය අවබෝධ වෙන්න ඕන නම් අන්ත දෙක අතහැරියම ඇති කියලා. ඒතර අන්ත දෙක ගොඩනැගෙන්නේ කයෙන් එන අරමුණේ. කයෙන් දැනෙන නැත්නම් කාය විඥානයේ හරහා අට ගන්නා වූ සිත තුළ මූලික ස්වરૂප දෙකයි තියෙන්නේ. එකක් තමයි සැප, එකක් තමයි දුක. එතකොට මේ සැප දුක කියන එක කයෙන් එන අරමුණෙන් ඉවත් කරපුවාම සංසාර විමුක්තිය තියනවා කියන එක තමයි බුදුහාමුදුරුවෝ පස්වමාන උන්වහන්සේලාට පැහැදිලි කරන්නේ. දැන් මේගොල්ලෝ පුරුද්දක් ලබාගෙන තියෙනවා කයෙන් එන සිතට කොටු වෙන්නේ. අපිට එහෙම පුරුද්දක් නැහැ. ඒ පුරුද්ද වර්තමාන බෞද්ධය ඇති කරගන්න නම් බුදුහාමුදුරු දේශනා කරපු කායानुපස්සනාව වඩන්න ඕනේ. සතරාතිපට්ඨානෙ වැඩිවීමෙන් ඔන්න ඔය පුරුද්ද තමයි මුලින්ම ලැබෙන්නේ. අන්ත දෙකට කොටු වීමේ පුරුද්ද. පස්වග මහණුන් එදා හිටියේ තැනට යන්න පෙරහුරුවක් තමයි ලැබෙන්නේ. පුහුණුවක් ලැබෙන්නේ. ඒක නිසාවෙන් අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මෙතන අද දවසේ දේශනාවට අපි ගන්නේ ඊට වැඩිය වෙනස් ධර්මයක්. දැන් මේ විදිහට බුදුහාමුදුරුවෝ අන්ත දෙක අතහැරියාම සංසාර විමුක්තිය ලැබෙනවා. ඒ සංසාර විමුක්තියේ ස්වરૂපය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒකත් සංසාරය හදන්න වගේම දිට්ඨියක්. හැබැයි මේ දිට්ඨියේ වෙනස තමයි ඒක සම්මා දිට්ඨිය කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වනවා. එතකොට අන්ත දෙක අතහරින මොහොතේ ඇතිවෙන ditthිය සංසාරයක් හදන්නේ නැති එකක්. දැන් අපි එහෙම නෑ අපිට ඇහැට රූපයක් පේනකොට කනට ශබ්දයක් ඇහෙනකොට ওই ඉන්ද්‍රිය යම්කිසි ඉන්ද්‍රියකට අරමුණක් එනකොට ditthi සංකප්ප වාචා කම්මන්තා ආජීව වායාම සති සමාධි කියන අංග අටක් ඇති කරනවා. අපි අපි ළඟ තියෙන මේ සාංශාරික ස්වરૂපය තමයි මේ ඇති කරගන්නා වූ අංගාටේ හැම වෙලෙම දික්තිය සංසාරයක් හදන දික්තිය. දැන් පස්වග මහණුන් වහන්සේලාට බුදුහාමුදුරු දේශනා කරන්නේ අර අන්ත දෙක අතහැරීමේනොත් දික්තියක් ඇති වෙනවා. ඒ දික්තිය සංසාරයක් හදන එක නෙමෙයි. ඒක ලෞකික ස්වභාවයක් නෙවෙයි ලෝකෝත්තර ස්වභාවයකින් යුතු දික්තියක්. ඒ දික්තිය සම්මා දික්තියයි. ඒ සම්මාදිට්ඨියේ විස්තර අන්තර්ගතයන් බුදුහාමුදුරුව මුලදී දේශනා කරනවා පස්වග මහණුන්ට. මේ පින්වතුන්ට පසුගිය දේශනාවලදී ඒ අන්තර්ගත හතර වන චතුරාර්ය සත්‍ය සම්බන්ධව දේශනා හතරක් අපි පැවැත්තුවා. සම්මා දිට්ඨිය තුල අන්තර්ගතය. අපි ළඟ ඇති වෙන දිට්ඨිය තුල අන්තර්ගතයේ චතුරාර්ය සත්‍ය නෙවෙයි. වෙනත් විදිහේ සාංශාරික ස්වરૂපයක් තමයි අපි ළඟ තියෙන්නේ. දැන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ දේශනාව පවත්වාගෙන යනකොට මේ දේශනාවට සවන් දෙමින් අර පෙර කුරුද්දත් අනුව පස්වද මහණුන් වහන්සේලා ඉබේම අර තමන්ගේ භාවනාවට තමයි යොමු වෙන්නේ. කය තුලින් ඇතිවෙන අරමුණකට කොටු වෙලා ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරන ආකාරයට හැසිරෙන්න උත්සාහ ගැනීම තුළ මේ පස්වද මහණුන් වහන්සේලාගේ පස්නමෙන් කොණ්ඩඤ්ඤ කියන හාමුදුරන් වහන්සේලා වහන්සේ පළමු අර බුදුහාමුදුරෝ දේශනා කරන ආකාරයට අන්ත දෙක මොහොතකට අතාරින. උන්වහන්සේ ඒ தത്വයටපත් වෙනවා. ඒ தത്വයේ බුදුහාමුදුරෝ දකිනවා. උන්වහන්සේ දැක්කට පස්සේ දැන් පසල මහණුන් වහන්සේ වහන්සේලාගෙන් කොණ්ණඤ්ඤ හාමුදුරන් වහන්සේ අර බුද්ධ දේශනාවට අනුගත වෙලා තමන් වහන්සේගේ පෙර පුරුද්දක් අනුව පුහුණුවක් අනුව අන්ත දෙක අතහැරීමට දක්ෂ වෙනව මොහොතකට. ආන්නේ වෙලාවේ බුදුහාමුදුරු දේශනා කරන ධර්මයේ තමයි අර මං අද දවසේ මාතෘකා වශයෙන් තබාගත්තේ. සූත්‍රය ඇතුළත් වෙලා මේ ධර්ම පාඨය. ආයස්පතෝ කොණ්ඩඤ්ඤස්ස විරජා වීතමලං ධම්ම චක්කුන් උදපාදි. යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. මේක බුදුහාමුදුරුවෝ දකිනවා. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් වෙලා උන්වහන්සේ කරන මංගල ධර්ම දේශනාවෙන් පළවෙනිම මුල්ම වතාවට තවත් මිනිස්සේ උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මය තමා තුළට ගන්න මොහොතේදී බුද්ධ වචනේ මේකයි. මෙතන සුවිශේෂී වචනයක් තියෙනවා මේ පාඩේ. කොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේට ධම්ම චක්කුව එහෙනම් දහම් ඇස පහළ වුණා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මේ දේශනා කරන්නේ දහම් ඇස පහළ වෙන මොහොතේ. කාටද කොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේට. ඒකට දහම් ඇස කියන වචනේ අපි අහලා තියෙනවා. ධම්ම ඇසට ලබා ගැනීම කියන්නේ සම්මාදිට්ඨිය ලබා ගැනීමයි. ඒත් ධම්ම ඇස කියන ධර්මය නැත්නම් ධම්ම ඇස කුමක්ද? සංසාරගත සත්‍යය සංසාරයක් හදන්නේ ති ස්වરૂපේට පත් වෙන මානසික தത്വයට තමයි ධම්මැස කියලා කියන්නේ. ඒකට මේ ධම්මැසී ස්වરૂපය තියෙන ලක්ෂණ මොනවාද? එහි ඇති ධර්මානුකූල ස්වභාවය මොකක්ද කියන එක මේ සූත්‍රයෙන් අපිට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. මුලින්ම මේ ධම්මැස්ස පහළ වුණා කියලා කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට දේශනා කරනකොට ධම්මැස්සේ තියෙන ලක්ෂණ ධර්මානුකූල ලක්ෂණ ටික පැහැදිලි කරනවා. මුලින්ම පැහැදිලි කරන්නේ විරජං වීතමලං මේ ධම්මැස කියන එකේ ලක්ෂණයක් ඒක. විරජං වීතමලක්. විරජං කියන්නේ කෙලෙස් නැතුව නැති කියන එක. වීතමල ඒ කියන්නේ අතීත කෙලෙස් වලින් සම්බන්ධයක් නැති. කෙලෙස් මල කියන්නේ අතීතය. එතකොට මේකේ තේරුම විරජා මේ පස්වග මහණුන් වහන්සේලාගේ කොණ්ණඤ්ඤ හාමුදුරුවන්ට මේ වෙලාවේදී අර අන්ත දෙක අතහැරලා එන අරමුණෙන් කයෙන් එන අරමුණක් මේක කයෙන් හටගන්න සිත ඒ සිත තුළ ඒ මොහොතේ කෙලෙස් හටගන්නේ නැහැ විරජා වීතමන අතීතයේ ඇති වෙලා තියෙන කෙලෙස් වලින් එක කෙලෙස් එක බැඳීමකුත් නැහැ එන්නේ ගුණය ධම්මැසේ තියෙන. සම්මාදිට්ඨිය තියෙන. ඒකයි බුදුහාමුදුරු දේශනා කරන්නේ විරජං වීතමලං ධම්ම චක්කුන් උදපාදි. ඊට පස්සේ තව දේශනා කරනවා මේ ධම්ම ඇස පිළිබඳව හිතෙන්දි බුදුහාමුදුරුවෝ ඒක තවත් විස්තර කරනවා මේ ධම්ම ඇසේ හැටි කොහොමද? නැත්නම් සංසාර විමුක්තිය ලබා දෙන දිට්ඨිය හැටි කොහොමද කියලා මේ දේශනා කරන්නේ. එතෙන්දී දේශනා කරනවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. මේ ධම්ම ඇසේ තියෙන විශේෂී ලක්ෂණයක් තමයි යං කිංචි සමුදය ධම්මං. යම් ධර්මයක් හටගත්තාද එය යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ හටගත්තේ සියල්ලම ධම්ම ඇස තුල නිරෝධයටපත් වෙනවා. මෙන්න සම්මා දිට්ඨියේ තියෙන ප්‍රධාන ලක්ෂණය. සංසාරය හදන්නේ නැති දිට්ඨියේ තියෙන ප්‍රධාන ලක්ෂණය මේ. යංගින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ අපි අහලා තියෙන ප්‍රකට ධර්ම පාඨය. මේ පාඨයේ ඇතුළත් වෙන්නේ එතකොට පළවෙනි දේශනාවයි. එතකොට යම් ධර්මයක් හට ගන්නවාද ඒ සියල්ලම නැති වෙනවා. මේක තමයි ධම්මැසියේ ස්වરૂපය. දැන් අපි අපි ළඟ ඇති වෙන මේ ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳ දැනෙනකොට ඇති වෙන දික්තියේ ඔය ගුණේ නෑ. යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ස්වභාවය නෑ. සිය හට ගන්නවලුතෙන් යංගින්ච සමුදේ ධම්මං කියන ගුණේ තියෙනවා. අපි ළඟත් දැන්. නමුත් අපි ළඟ නෑ සබ්බන්තං නිරෝධ ධම්ම. අපි අපි ළඟ හටගන්න මනසේ හටගන්න දේ තුල හැම එකක්ම නිරෝධයටපත් වෙන්නේ නෑ. නිරෝධයටපත් නොවන එකෙන් තමයි සංසාරය හැදෙන්නේ. දැන් මෙතෙන්දී මේ පින්වතුන්ට දැනගන්න වෙනවා මේ දහම් ඇසල නැත්නම් සම්මා දිට්ඨිය නැත්නම් මේ සෝවාන් කියන தත්ත්වේ මේකයි මේ දහම් ඇස කියලා කියන්නේ. ඒ සම්මා දිට්ඨිය තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි අංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම. දැන් මේ පින්වතුන්ට මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට පැටලි සහගත වෙනවානේ ධම්ම කියන්නේ මොනවද? අපි දැන් දැන් යම්කිසි දෙයක් හටගත්තා ඒ දේ නැති වෙනවා දැක්කම නිවන් දකින්න පුළුවන් කියලා මතයක් හදලා තියෙනවා. නමුත් එදිනෙදා අපි දකින හුඟක් දේවල් වල යුගුණේ තියෙනවා. දැන් මේ පින්වතුන් වගාවක් කරන්න ගියත් ඒ පැල හට ගන්නවා දකින්න හස්තන් ලෙනකොට ඒ ඒවා විනාශ වෙනවා. මේක සබ් යංකින්චි සම්දේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං නෑ. ඒක නෙමෙයි බුදුහාමුදුරගේ ධර්මය. ඊට වෙනස්. දැන් මේ පින්වතුනොත් දන්නවා තමන්ගේ ඇඳුම් පැළඳුම් වල හොඳ අලුත් ඇඳුමක් ඇඳලා පස්සේ ඒක කිලුටු වෙනවා. නැවත හේතුවම ආයෙ පිරිසිදු වෙනවා. එතන නෑ යංගින්ජි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං නෑ. ඒකට හේතුව මේ ධම්ම කියන එක ධර්මය බුදුහාමුදුර ධම්ම කියන එක පැහැදිලි කරන්නේ මොකද්ද? නැත්නම් බුදුහාමුදුරන්ගේ වචනයෙන් ධම්ම කියන්නේ මොනවද? බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ ධම්ම කියන්නේ මොනවද කියලා වර්තමාන ශ්‍රාවකයාගේ නොදැනුවත් තමයි. ධම්ම කියන්නේ පින්වතුනි සිත තුළ හටගන්නේ චෛතසික ස්වરૂපයක්. එහෙම නැතුව මේ ලෝකයේ තියෙන ඒවා ධම්ම කියලා මෙතෙන්දි අරගෙන වැඩක් ඇති වෙන්නේ නැහැ. යමෙක්ගේ සිතක් තුළ ඇති වෙන චෛතසික සිතුවිලි කියන ටික ධම්මයි. එහෙනම් මේකේ තේරුම අපිට ඇහැට රූපයක් පේනවා. ඒ රූපයක් පේනකොට සිතක් ඇති වෙනවා එහි. ඒ සිත අලුතෙන් හටගත්තට. ඒ සිත ඇතුලේ හටගන්නවා චෛතසික. මේ චෛතසික ටික ඔක්කොම විනාශ වෙලා යනවා නෙවෙයි වෙන්නේ මොනවා හරි ඉතුරු කරලා යනවා. කියා සබ්බන්තං නිරෝධ ධම්මං වෙන්නේ. ඒ ඉතුරු කරන ටික චේතනා චෛතසිකයත් එක්ක එකහ වෙලා ඇති වෙන කර්මය. නැතු මේ සිතක් එක දිගට තියනවා කියලාවත් චෛතසික ටික එක දිගට තියනවා කියන එක නෙමෙයි. ඒකට බුදුහාමුදුරන්ගේ ධර්මයේ වරදිනවා එතනින්. මේක ඔප්පු වෙන තැනක් බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් මේ පින්වතුන්ට පාඩම් තියෙනවා. සබ්බේ ධම්මා අනාත්තා. සබ්බේ සංඛාරා අනිච්චා. සියලු ධම්ම අනාත්මයි. මේ සියලු ධම්ම කියන්නේ චෛතසික ස්වરૂපයක්. ආත්මයක් නෑ. දැන් අර කොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේගේ අර අන්ත දෙක අතහැරියේ තැන ඇතු වෙච්ච දිට්ඨිය. දැක්ම තුල හටගත්තද ඒ සිත තුල යම යම් ධර්මයක් ඒ සිත තුල හටගත්තේ සියල්ලම Nirodhaයටපත් වුණා. එහෙම Nirodhaයටපත් උනේ නැත්නම් සංසාර විමුක්තියක් එතන නැහැ. සංසාරයක් ඉතුරු වෙනවා. දැන් තව කෙටි වෙන්න අපි මේක සරලව ගමු. දැන් මේ පින්වතුන් මිනිසෙක් වගේ ජීවත් වෙනකොට පස්පව් සිදු වෙන්න පුළුවන්. ඒතර පස්පව් සිදු වෙන්නත් මේ වගේ අස්පන්නාසාදී ඉන්ද්‍රියන් වලින් අරමුණු වෙන්න ඕනේ. එතකොට යමෙන්ගේ පස්පව් සිදු වෙන වෙලාවේදී සිතක් පස්පව් කියන්නේ ඇති වෙන සිත් පරම්පරාවක්. එතකොට පස්පවට අවශ්‍ය කරන එක සිතක් ගමු. ඒ සිතක පහළ වෙන ධර්ම චෛතසික ස්වરૂපයන් කවදාවත් සබ්බන්තං නිරෝධ ධම්මං කියන ධනයට අයත් වෙන්නේ මොකද හේතුව පස්පව් කිරීම හේතුවෙන් විපාකයක් ඉතුරු කරන එන විපාකයක් ඉතුරු කරන තැනදී සබ්බන්තන් නිරෝධ ධම්මං වෙන්නේ ඒක නිසා පාපය පස්පව් යං කිංචි සමුදය ධම්මං සබ්බන්තන් නිරෝධ ධම්මං වලට ගැලපෙන දෙයක් නෙමෙයි සංසාරයේ හදන එකක් ඊළඟට දැන් මේ පින්වතුන් පස්පව් වලින් වැළකීලා ඉන්නවා. පස් පස්පව් කරන්නේ නැතුව ඉන්නවා. ඒ වෙලාවේ සිත් හට ගන්නවා. ඒ සිතකත් නෑ. ඒකෙත් ඒ සිතකත් තියෙනවා මේ එක ගුණයක්. යංකින්ච සමුදේ ධම්ම අලුත් ධර්මයක් හට ගන්නවා එතන. නමුත් සබ්බන්තන් නිරෝධ ධම්මං කියන එක නෑ. මොකද පස්පව් නොකර ඉඳීමෙන් හොඳ සංසාරයක් හැදෙනවා. හොඳ සංසාරයක් හැදෙන ධර්මතා ටිකක් ඉතුරු කරනවා ඉතින්. ඊළඟට අපි දැන් මේ බෞද්ධ ජීවිතයේ ඉගෙනගෙන තියෙනවා කුසල් කරනු. අටමා කුසල් කරනු. ඊට අමතරව අනික් කුසල් කරනවා. මේ කුසල් සිතක් ගත්තොත් කුසල් සිතක ඔය යංකින්චි සමිදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ගුණ දෙකම නැහැ. එකයි තියෙන්නේ. යංකින් යංකින්චි සමුදේ ධම්මං අලුතෙන් ධර්මයක් හට ගන්නවා. අලුත් කුසලයක් කරනවා. නමුත් ඒ සිත තුළ සියල්ල නිරුද්ධ වෙන්නේ නැහැ. සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක ඉතුරු වෙනවා. ඉතින් ඒක වෙන්නේ නැහැ. දෙයක් ඉතුරු වෙනවා. ඒක නම් කුසලයේ විපාකයයි. ඒක කුසලයේ විපාකයයි. ඒක සංසාරයක් හදනවා. ඒතකොට දැන් මේ පස්වග මහණුන් දන්නවා මේ වෙනකොට ඒගොල්ලෝ උද්දකාරාම පුත්‍ර ඒ වගේම ආලාරකාරාම වගේ ගුරුවරු යටතේ ධාන වඩපු අය. ඒවා පුහුණුවක් තියෙනවා. එතකොට පස්වග මහණුන්ට තේරෙනවා රූපාවචර ධානයකවත් මේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ගුණේ නැහැ. එතනත් අලුත් ධානසිතක් ඇති වෙන්න පුළුවන්. ඒ ධානයේ විපාකයක් ඉතුරු කරනවා. ඒතකොට සබ්බන්තං නිරෝධ වෙලා නැහැ. අරූපාවචර ධාන ලබා ගත්තේ අය මේගොල්ලෝ ඒගොල්ලෝ ඒකෙත් දන්නවා. එතනත් නැහැ. යංකින්ච සමුදය ධම්මං කියන එක තියෙනවා. සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක නැහැ. අලුත් ධම්මයක් හට ගන්නවා. ඒ ධර්මයේ සම්පූර්ණයෙන් නිරෝධයටපත් වෙන්නේ නැහැ. දැන් එහෙමනම් මෙහෙම අත්දැකීම් අධ්‍යාත්මික අත්දැකීම් තියෙන පරිණත වෙච්චි මේ වස්සක මහණුන්ට බුදුහාමුදුරු දේශනා කරනවා දැන් වෙනකොට මං කියා දීපු ආකාරයට ඔය අන්ත දෙක අතහැරීමට ගත්තේ උත්සාහය උද කොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේගේ අලුත් දිට්ඨිය මං හොයාගත්තේ මං අවබෝධ කරගත්ත සංසාර විමුක්තියේ තියෙන ලක්ෂණය දැන් තියෙනවා. ඒක විරජං වීතමලං ධම්මචක්කුම් උදපාදි. ඒ ධම් ඇසේ තියෙන ලක්ෂණය යං කිංචි සමුදය ධම්මා සබ්බන්තං නිරෝධ ධම්ම. මෙන්න මේක තමයි පින්වතුනි අපේ ශාසනයේ ධර්මයේ තුල පටිච්චසමුප්පාදය කියලා පස්සේ විවිධාකාරයක විස්තර වෙනවා. හුඟක් අය හැබැයි මහන්සි ගන්නවා පටිච්චසමුපාදේ ඉගෙනගෙන නිවන් දකින්න. ඒක ඒ මහන්සිය වර්තමානයේ කරන වැඩක් නැති මහන්සියක් වක්. ඒක හේතුව බුදුහාමුදුරුවෝ පෙන්වන පටිච්චසමුප්පාදයේ තියෙන්නේ සම්මා දිට්ඨිය තුල පහළ වෙන ධර්මයේ ස්වභාවය ගැන. ඒතර පටිච්චසමුප්පාදයේ ඉගෙන ගත්තා කියලා මේ කියන ගුණයට එන්න බෑ. යම් කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ගුණයට එන්න බෑ. හේතුව පටිච්චසමුප්පාදයේ ඉගෙන ගත්තේ කුජලයේ බිහි වෙන එක විතරයි වෙන්නේ. ඒක නිසා වෙන ධර්මයේ ඉගෙන ගැනීමෙන් විතරක් මේ කියන தത്വෙට යන්න බෑ. ඉගෙන ගත්තම වෙන්නේ ධර්මයේ දන්නේ කෙනෙක් බිහි වෙනවා. අලුත් යංකින්ච සමුදය ධම්මං කියන එකට හරි නිරෝධයටපත් වෙන්නේ සම්බන්තන් නිරෝධ වෙන්නේ. එහෙනම් සියලු ධර්මයන් හට ගැනීමයි නිරෝධ වීමයි කියන දෙයට ලං වෙන්න නම් ඒ ශ්‍රාවකයා බුදුහාමුදුරෝ දීපු කෘත්‍යයන් කරන්නත් ඕනේ. මේ කෘත්‍ය හරහායි මේ දෙයටපත් වෙයි. කෘත්‍ය කියන්නේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා. එහෙනම් ප්‍රඥා ශික්ෂාව තුලයි ඔය යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. සමාධි ශික්ෂා තුලවත් එහෙම දිට්ඨියක් ඇති වෙන්නේ නැහැ. සීල ශික්ෂාව තුල කොහෙත්ම නැහැ. ආමිෂය තුල ඇත්තේම නැහැ. එහෙනම් ආමිෂය තුලින් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි යංකින්ච සමිදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සීලයෙන් පමණක් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි යංකින්ච සමිදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සමාධියෙන් ගන්න පුළුවන් හේකුත් නෙවෙයි. ප්‍රඥා ශික්ෂාව වැඩිීමේ ගන්න පුළුවන් දෙයක්. දැන් මේ පින්වතුන්ට මම මතක් කරලා දෙනවා ඒ පස්සන මහණුන්ට මෙච්චර ගැඹුරෙන් මේ ධර්ම දේශනාව කරත් ඒකට හේතුව තමයි උන්වහන්සේලා හිටියේ අධ්‍යාත්මික தත්වයයි. අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට බුදුහාමිකට දේශනා කරන්නේ මේ தත්වෙට එන්න උදාහරණයක් ගත්තොත් මහා සතිපට්ඨාන සූත්‍රය. 21 පොලක මේ ධර්මයේ යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං වෙන්නේ කොහොමද කියලා එතෙන්ට ළඟා වෙන්නේ කොහොමද කියලා 20 21 වෙනි ස්ථානයක වෙන වෙනම කමඨහන් වල සඳහන් කරලා තියෙනවා. මේ පින්වතුන්ට මතක් කරන්න කැමති සතිපට්ඨාන සූත්‍රයේ ඕනම භාවනා ක්‍රමය විස්තර කරලා අවසානයේ විපස්සනා කොටසේදී විදර්ශනා භාවනාව ගැන පැහැදිලි වෙන තැන්වල මුලින්ම තියෙනවා ඉති අධ්‍යත්තං වා කාය කායනුපස්සී විහෙරති බහිද්ධා වා කාය කායනුපස්සී විහෙරති අධ්‍යත්ත බහිද්ධා වා කාය කායනුපස්සී විහෙරති මෙහෙම ඒ කයෙන් දැනෙන දේ ගැන අවධානයෙන් සතිමත්ව ඉන්න කියලා අධ්‍යත්ත කියන්නේ Tamanට දැනෙන කය බහිද්ධ කියන්නේ Tamanට දැනෙන්නේ නැති මෙන්න මේ විපස්සනා ස්වરૂපය දිගින් දිගට වඩන ශ්‍රාවකයාට අවසානයේ බුදුහාමුදුරු දේශනා කරන මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් හරති වය ධම්මානුපස්සීවා කායස්මින් හරති. සමුදය කියන්නේ හට ගන්නවා. වය කියන්නේ නැති වෙනවා. එතකොට හටගන්නේ කයෙන් හටගන්න දේ ගැන සතිමත්ව ඉඳීම හා ඒ හටගත්ත දේ නැති වෙන එක ගැන සතිමත් වෙඳීම බුදුහාමුදුරුවෝ පෙන්වන විපස්සනාවයි. මෙන්න මේක බහුලීකත වීමෙන් සිදුවෙන දෙයක් තමයි යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන දහම් ඇස පහළ වීමට හේතු වෙයි. එහෙම නැතුව යම්කිසි කෙනෙක් හිතනවා නම් බුදුහාමුදුරෝ දේශනා කරන විදිහට දහම් මැසෙහිවත් සෝවාන් වීම නැත්තම් සම්මාදිට්ඨිය ලැබෙන්න ආමිෂ පින්කම් කරාපුවා ලැබෙනවා කියලා ඒක වැරදි. සියලුම ආමිෂ පින්කම් වල තියෙන්නේ යං කිංචි සමුදේ ධම්මං කියන බණපදයට ගැලපීමකුත් නමුත් සබ්බන්තං නිරෝධ ධම්මං කියන එකට ගැලපෙන්නේ නැහැ. හේතුව ඒක කුසලයක් හින්දා. කුසලයක් නම් සංසාරේට විපාකයක් තියෙනවා. එන අකුසලයක් තියෙන්නේ යංකින්ච සමුදේ ධම්මම් තියෙන ගුණේ තියෙනවා. සබ්බන්තන් නිරෝධ ධම්මම් ගුණේ නෑ. එහෙනම් කාමාවචර සියලුම කුසල් වලත් යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ගුණය නෑ. රූපාවචර ධානය තුලත් යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ගුණය නෑ. සාංශාරික විපාකයක් ඉතුරු වෙන හිඳයි. අරූපාවචර ධානවලත් එහෙම නැහැ. දැන් මෙහෙම අනාගතයට විපාකයක් නැති වෙන සිතක් හටගත් එක එහෙම සිතක් තියනවා කියන එක හොයා ගැනීම අවබෝධ කර ගැනීම තමයි බුදුහාමුදුරන්ගේ බුද්ධත්වය. බුදුහාමුදුරන්ගේ අවබෝධය මොකද්ද? සංසාරයේ හදන්න නැති සිත තියෙන තැන හොයා ගැනීම හා එහෙම සිතකටපත් වෙන්න පුළුවන් ක්‍රමය හොයාගන්න. දැන් මේ ක්‍රමය තමයි මේ පස්වග මහණුන්ට කියා දෙන්නේ බුදුහාමුදුරුවෝ. හැබැයි මේ ක්‍රමයට ළඟා වෙන්න යන ගමනේ පස්වග මහණුන් අපිට වැඩි හුඟා දුර ගිහිල්ලා. ඒකින්ද අපිට වාගේ මුලින් ඉඳලා මේක පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. අපිට වාගේ මුලින් ඉඳලා පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. පස්වග මහණුන්ට පැහැදිලි කරන්න ඕන උනේ එක තැනයි දැනට ඉන්නේ தත්ත්වය අනුව ඔය අන්ත දෙක අතහැරියම ඔය යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ගුණයට එනවා කියන එකයි. එහෙනම් ඒකම අපිට බුදුහාමුදුරුවෝ පස්සේ සාමාන්‍ය ශ්‍රාවකයාට ගිහි පැවිදි වෙන්න පුළුවන්. පැහැදිලි කරනවා මේ தත්ත්වයට මේ පස්වග මහණුන් හිටියේ එදා හිටියේ තැනට යන්න සාමාන්‍ය මිනිස්යාට පහසු සතර ආතිපට්ඨානෙ වඩන්න. කායනුපස්සනාව වඩන්න. සතිපට්ඨාන භාවනාව වැඩි වීම වගේ මේ தත්ත්වයට ගිය හැකි. අන්ත දෙකට කොටු නැහැ. ඒ අන්ත දෙකට කොටු වුණාට පස්සේ සතිපට්ඨාන සූත්‍රය අර පැහැදිලි කරන ආකාරයට සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කය තුලින් හටගන්නා ධාතු වල ගුණ මෙතෙන්දී ධාතු වල ගුණය අහුවෙන්නේ කය තුලින් හටගන්නා ධාතු වල ගුණ හටගන්න ආකාරයයි ඒ ධාතු වල ගුණ නැති වෙන ආකාරයයි ගැන සතිමත් ඉඳීමෙන් කවදා හරි ඔය කියන ධම්මැස පහළ වෙන්න ඕනේ කියන එක ඒ වෙනි දෙයක් තමයි අර කොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේට බුදුහාමුදුරුවෝ ඉදිරිපිට දීමේ දාගුවේ. අනිකුත් සියලුම ශ්‍රාවකයන්ටත් ඒ ඒ විදිහටම සීල සමාධි ප්‍රඥා වඩන්න කියන එක කියා දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ. දැන් අපිට ඔතේ ඒ ඔය தත්ත්වයට යන්න නම් සීල ශික්ෂාව සම්පූර්ණ වෙන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. සමාධි ශික්ෂාව සම්පූර්ණ කරන්න ඕනේ. ප්‍රඥා ශික්ෂාවේ බුදුහාමුදුරුවෝ දෙන ටික සතිපට්ඨානෙ වැඩෙන්නත් ඕන. නමුත් පස්වග මහණුන්ට තිබුණේ බොහොම ටිකයි. ඒගොල්ලෝ සීල ශික්ෂාවෙන් හිටියයි තෙන්නේ. සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙලා තිබුණා. ප්‍රඥා ශික්ෂාවෙත් අනිකුත් ශ්‍රාවකයෙකුට වැඩි දුරක් ගිහිල්ලා තිබුණා. මේ ශාසනය තුල අනික් ශ්‍රාවකයෝ කවුරුවත් බුදුහාමුදුරන්ට හම් වෙනකොට ප්‍රඥා ශික්ෂාවේ ඔච්චර දුර ගමන් කරපු ශ්‍රාවකෙක් හම්බෙලා නැහැ. ඒක තමයි පසග මහණුන් වහන්සේලාගේ තියෙන සුවිශේෂී ගුණය. දැන් මේ පින්වතුන් තීරණය කරන්න ඕනේ එහෙනම් බුදුහාමුදුරේ දේශනා කරන්නේ අපිට ඔන්නේ දහම් ඇස ලබා ගන්න. මේ දහම් ඇසේ තියෙන සුවිශේෂී ගුණය මොකද්ද? තවදුරටත් සංසාරය හදන්නේ නැහැ. සංසාරේ හදන්නේ නැති ඒ ධම්මැස තුල දකින්න පුළුවන් ලක්ෂණ මොකද්ද? විරජා. කෙලස් හටගන්නේ නැහැ වෙලේ. වීත මල පරණ කෙලස් මලයක ගනුදෙනුවක් මේකේ නෑ. ඒ වගේම මේ ධම්මැස හටගන්න වෙලාවේ යමක්ද සිතේ ඇති වෙන්නේ ඒක එහෙම්මම නිරුද්ධ වෙනවා මිස සාංශාරිකව කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඔක තමයි සම්මා දිට්ඨිය කියන ලක්ෂණය. දැන් එතෙන්දී බුදුහාමුදුරෝ දේශනා කරනවා තව විදිහකට බලන්න. කමඨහන් විදියට නැත්නම් සමා හාමුදුරුව 500 නමක් වේ කමඨහනක් විදියට දේශනා කරලා තිනවා ගාත තුනක් වෙන වෙනම සටහන් වෙන්නේ 500 නමවල් ගොඩවල් තුනකට පිරිස් තුනකට එකක් තමයි සබ්බේ සංඛාරා අනිච්චාති. යදා පඤ්ඤාය පස්සති. අත නිම්මින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. අනික් ගාතාව තමයි සබ්බේ සංඛාරා දුක්ඛා. සියලු සංස්කාරය අනිත්‍යයි කියනවා. සියලු සංස්කාරය දුකයි. අවසානයේ දේශනා කරලා තියෙනවා සබ්බේ ධම්මා අනාත්තා සියලු දහම් ධර්මයන් අනාත්මයි. මේ ධර්මයන් කියන්නේ සිත තුල හටගන්න දේවල්. චෛතසිකයි. එහෙනම් සියලුම චෛතසිකෝල ස්වરૂපය අනාත්මයි. නමුත් මේ පින්වතුන්ට ඒ ඒ කියන தත්ත්වය නෙමෙයි තේරෙන්නේ. අපිට තේරෙන්නේ වෙන දෙයක්. දැන් මේ පින්වතුන් මේ වෙලාවේ ධර්මයේ ශ්‍රවණය කරනවා. මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළ ඒ ශ්‍රවණය කරන හැම දිනාටම තේරෙන්නේ මං හොඳින් බණ අහනවා. නැත්තම් මම බණ අහාම බණ අහන පින්කම දැන් කරනවා. කවුද කරන්නේ මම? ඒතර මම බණ අහනවා කියන තැන තියෙන චේතනාව අනාත්ම ස්වરૂපයක් නෙවෙයි ආත්ම ස්වરૂපයක්. ඒ හේතුව බණ අහන කෙනෙක් ඉඳීමයි. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා බණ අහන කෙනෙක් නැහැ කියලා. අපිට ඒක තේරෙන්නේ නැහැ. අපේ අවබෝධය බණ අහන කෙනෙක් ඉන්නවා. එයාමමයි. එහෙනම් බණ අහන කෙනෙක් හැදුවේ කවුද? ඔන්නේ ධම්ම ටිකයි. හිත තුළ ඇති වෙන සිතුවිලි ටික තමයි බණ අහන කෙනා නිස්පාදනය කරන්නේ. බුද්ධ ඥාණයෙන් අවබෝධ කරගත්තේ ඔය නිස්පාදනයේ බොරුවක්. සබ්බේ ධම්මා අනාත්තා ආත්මයක් උතන නැහැ. ඒ ආත්මයක් නැත්නම් උතන ඒ ධම්ම වලින් තමයි සංස්කාර හටගන්නේ. දැන් ධම්ම වලින් තමයි මම හදන කෙනා හදන්නේ ධම්මතිකින්. බණහන කෙනා හදනවා වගේම අනික්වත් හදන්නේ ධම්මමයි. දැන් බුදුහාමුදුරු බුද්ධ ඥාණයෙන් දැක්කා ධම්මෝලින් තමයි සංස්කාර හදන්නේ. සංස්කාර කියන්නේ සංසාර කාරක. අනාගත සංසාරයට ඉතුරු කොටස්. එතකොට බණ හද බණ අහන කෙනා හදනවා වගේම ධම්ම බණ හද අහන කෙනා ලව්ව සංසාරයකුත් හදවනවා. ඒක තමයි ඒ සංස්කාර අනිත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා. මොකද ඒ සංස්කාර දුකයි. හදන ඕනම සංස්කාරයක් දුකයි. හේතුව සියලුම ධම්ම අනාත්මයි. එහෙනම් අනාත්ම ධර්ම වලින් ආත්මීය සංකල්පයක් ගොඩනගාගෙන සිදු කරන සංස්කාර අනිත්‍යයි දුකයි. ඔන්න ඒ ඔය ગાථා තුනම තියෙනවා. ඒ ગાථා තුනෙන්ම කියන සත්‍ය තමයි යං කිංච සමුදය ධම්මා සබ්බන්තං නිරෝධ ධම්ම. දැන් බලන්න මේ පින්වතුන් වටහා ගන්න බලන්න. මේක තමයි දහම් නැස. මෙතෙන්දි තමයි බුදුහාමුදුරුවන්ගේ පළවෙනි ශ්‍රාවකයා බිහි වෙන්නේ. මේක තමයි සංසාර විමුක්තිය. ඉතින් මේ පින්වතුන් හැමදෙනාම මහන්සි වෙන්න ඕන තමන්ගේ ජීවිතේ මෙන්න මේ දහම් ඇස ළඟා කරගන්න අවශ්‍ය දේවල් කරන්න. බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා ඒකට අවශ්‍ය සීල සමාධි ප්‍රඥා. මෙන්න මේ ආරේෂ්ඨාංග මාර්ගය වැඩිවීමෙන් තමයි මේ දහම් ඇස මිනිස්සුෙකුට ලබා ගන්න පුළුවන් වෙන්නේ. හැම දිනාටම මේ ජීවිතය තුළ මේ ධම්ම අසලා ලබා ගැනීමට ශක්තිය දහගයක් වේවා මේ ධර්ම දේශනාවත් කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව අවසන් කරනවා ධර්ම ආනාපානසති ආකාශ බුම්මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං සම්පිතා චරන්තක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මත්තා දේවා නාගාමනිද්దికා භවෝදිත්තා චරන්තක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්තා චරන්තක්කන්තු ලෝක සාසනං සාසසා Thank you. අද සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ